දැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් දන්න පරිදි අපි තවත් ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙලක් එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක් කමඨාන් සුද්ධ කිරීමක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු සතිವಾರේ තරංගඟ ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමින්වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 11ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාවට වාඩි වූ පසු මම දැන් මෙතන යයි සිතමින් වාඩි වී සිටින ඉරියව්ව දෙස හොඳින් කිහිපවරක් සිතින් බලමි. ඉන්පසු මූල කර්මස්ථානයේ දෙස දසවරක් පමණ බලන විට සිත ඊතා හොඳින් එනම් කය නොදැනී සැහැල්ලු වී සෙලවිය නොහැකි බව දැනේ. එවිටම ආශ්වාස ප්‍රශ්වාසයේද ක්‍රමයෙන් සිහින් වී සියුම් වී නොදැනීම යනු දැනේ. එහෙත් හුස්ම ගන්නා බව මා මෙතන ඉන්නා බව දැනි. එහි ආශ්වාස ප්‍රශ්වාසයක් සෙවිය නොහැක. ඒ නිසා නොදැනෙන කය පිළිබඳ මහත් සතුටකින් සිත දෙස බැලුවෙමි. සිතෙහි සිතුවිලි වර්ජණය කර ඇති බවක් දැනුනි. වෙනදා එක පිට එක රැලිමෙන් පොරබදමින් එන සිතුවිලි සිඳී ගොස් ඇති බවත් සිත පුරන් වී ගිය වෙල්ලෑයක් නැතහොත් පාළු පිට්ටනියක් මෙන් මට දැනුනි. එය දෙස ප්‍රමෝදයකින් බලා සිටින විට මටත් අදාළ නොවන පරණ සිතුවිලි පැමිණ පාළු පිට්ටනියේ පිනුම් ගසා නොපෙනී ගියේය. මට සිතුනොත් හැර ඉබේ සිතුවිලි නොනැගුණි. මෙසේ සිතෙහි ක්‍රියාවලිය දෙස බලමින් සිටින විට කයෙහි ස්ථාන කිහිපයක දැඩි වේදනා දැනෙන්නට විය. ඒවා දෙස බලන විට ඒවා ඊට වේදනාකාරී විය. එවිට ඔබ වහන්සේ මේ දිනවල දේශනා කරන චේතෝ කීල සූත්‍රයේ සඳහන් පරිදි ත්‍රිවිධ රත්නය කෙරේ මහත් ශ්‍රද්ධාවක් ඇති අය වේදනාව ඉවසනවා යයි අසා තිබුණ නිසා මහත් ඕනෑකමින් ඒවා ඉවසා සිටියෙමි. මේ ගෙවෙන්නේ පෙර මාකල කර්ම විය හැකියයිද මීට වඩා වේදනාවන්ට උවද මුහුණ දීමට සිදුවිය හැකි නිසා මේවා ඉවසිය යුතුයයි මා මටම තරයේ අවවාද කළෙමි. ඉන්පසු වැදගත් පර්යංක භාවන සමාවන්න ඉන්පසු ඉඳගත් පර්යංක භාවනාවේදී පෙරසේම ඊතා ඉක්මනින් සිත සතියේ පිහිටි අතර කයේ වේදනා කිසිවක් නොදැනුනි. එම නිසා මහත් සතුටින් සිත දෙස බලා සිටින විට පෙරසේම සිතුවිලි වලින් තොර සිතක සිතක් මට දැනෙන්නට විය. එහි පංච නීවරණ ඇත්තේම නැත. සිතා බැලුවද කාම සිතුවිලි හට නොනගී. ඔබ වහන්සේ දේශනා කළානේ දන්නා දෙයින් නොදන්නා දෙයට යන්න කියා. එම නිසා ඉන්පසු දිගටම සිතුවිලි වලින් තොර සිත දෙස බලා සිටියෙමි. මේ සියල්ල මා අද්දුටුවේ ඔබ වහන්සේගේ ඊයේ ධර්ම දේශනාවෙන් පෙරය. එම ධර්මදේශනාව මගේ ගැටලු තැන් පැහැදිලි කර මටම දේශනා කරනවා යයි මට සිතුනි. මගෙන් ප්‍රයෝජන බලාගෙන හා මට දොස් කීමට බලා සිටින ලෝකයාගෙන් මිදී කයේ හා සිතේ කරදර වලිනුත් මිදී ඒ භාවනාවේ ගත කරන කාලයේ වටිනාකම මට පසක් වූයේ ඊයේය. එසේම සිත සතිහි පිහිටන පිහිටා සිටින චිත්තක්ෂණයේ වටිනාකම ඔබ වහන්සේ පහදා දුන්නා. මුලදී එය නොදැන සිතුවිලි වලින් තොර සිත දෙස බලා සිටින විට එහි අරමුණ වැදගත්කම කුමක්දයි මට ගැටලුවක් වී තිබුණා. එදිනෙදා ජීවිතයේ සිදු කරන ක්‍රියාවන් එනම් ඇවිදීම, ආහාර ගැනීම, නෑම වැනි ක්‍රියාවන්හිදී සිත සතියේ තබා ගැනීමට අදිටන් කර ගතිමි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සක්මන් භාවනාව සිදු කිරීම මෙම පර්යංක භාවනාවට මහත් රුකුලක් බව දැනි. ඔබ වහන්සේගේ උපදෙස් හා අවවාද ඊටමත් හොඳින් ඉටු කරමින් සක්මන් භාවනාව හා පර්යංක භාවනාව තවදුරටත් සිදු කරන බවට පොරොන්දු වෙමි. නැවතත් මෙවැනි වැඩසටහනකට සහභාගී වීමට මාහට අවස්ථාවක් ලැබේවායිද ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සුව ලැබේවායිද ප්‍රාර්ථනා කරමි. මේක හොඳ රචනයක් අපි තියාගෙන කියවන්න වටින එකක්. ඒකට මෙන්න මේ කරුණ ටිකත් එකතු කරනවා නම් හොඳයි මං හිතන්නේ මේ කෙනාටත් මේ කෙනාට නම් තේරෙනවා ඇති. නමුත් අනික් අයගේ සංසන්දනාත්මකව බලනකොට අපිට gedara doreedi එන ජීවිතයේ ප්‍රශ්න, අමුදරු ප්‍රශ්න, හරකබාන ප්‍රශ්න ආවොත් වහකන වැර වෙන කරන්න දෙයක් නැහැ. ඒක ආවට පස්සේ මීටර ගලපෙරිලාව ගැපි යට වෙනවා. ඉතින් ඒ නිසා අපි හරි අසරණයි අහිංසකයි. ඊට පස්සේ බුදුරජාණන්සේ කියනවා ඕකෙන් එන හරියක් එන ප්‍රශ්න නිසා ගීගේ අතහැරලා පොඩ්ඩක් ගිහලා කැලේටලා ඉඳලා කයට හිත දාපන් කියලා. ඒකට යම් වෙලාවක කයට හිත ගියයි කියලා කියන්නේ අර මුළු ප්‍රශ්නේ ඔක්කොම ඉවර කරවයි කියන්නේ. ඉතින් ඒක සරුවචනසේ දන්න ක්‍රමෙන් කියනවා මේ කයේ කරදර ටික තේරෙනවයි කියන්නේ ලෝකයක් කරදර වලින් අයින් වීමක් කියන සතුට බුදුහාමරෝ දෙන්න හදනවා කිසිම කෙනෙක් ගන්න නැහැ ඒගොල්ලෝ කියනවා කය කරදරයි නේ ස්වාමීන් වහන්සේ කියලා. කිවල් දොර ප්‍රශ්නේ උඩ කයත් තියෙන බව දන්නේ නැහැ. ඒ නිසා කයේ කරදර ආවයි කියන්නේ ලෝකයක් කරදර අයින් උනායි කිය. ඒසොර දැනෙන්නේ මොනවද මේක වේදනාවක් දැනෙනවා. හිතවිලි දැනෙනවා. මේ සද්ද දැනෙනවා. ඒතර සතුට වෙන්න පුළුවන් නේද? දැන් තියෙන්නේ මේ කයක් කරදර. ඒක දන්න ප්‍රමාණයක්. අච්චර කරදර ප්‍රමාණයක් ආවුනා කියලා. ඒ නිසා බුදුරජාණන් මුලින් ඉඳලා වචන දෙක පාවිච්චි කරන එනවා. කාමගුණ පිළිබඳව තණ්හා, රාග, ප්‍රේම තණ්හා, රාග, ප්‍රේම පරිලහ හා දරත කියලා. එදිනදා ජීවිතේ කාමෘතින් තණ්හා. කාම රාගයක් ප්‍රේමයක් දරතයක් දරති කියන්නේ දරන දල දනු ගතියක් එහෙම නැත්නම් පරිලාහයක් ඒක කාමයේ කියන්නේ ආතාව පරිලාහය කියන්නේ පුස්පේන්තුවක් ඊට පස්සේ ඒ කරදර දරත පරිලාහ කොමයින් කරනකොට කයක් කරදර ගන්නවා කයක් කාමයේ ගන්නවා කයක් ප්‍රේමයේ ගන්නවා කයක් දරත ගන්නවා ඉතින් එතකොට කාමයට පැත්තරත් කයෙන් අපිට කරදර එනවා දරතේ පැත්තෙම නමුත් ඒ කරදර ආවයි කියන්නේ ලෝකයක් කරදර අයින් වුණා ඒ නිසා කයෙන් එන කරදර ටික මනින්න කිරන්න පුළුවන්. ඒ නිසා කවදා හරි කයෙන් එන කරදර පැමිණි දුක් පරතරයි කිව්වනම් නිවන තමයි. ඊට පස්සේ කයේ කරදර වෙනුවට ආනාපානේ කරදර විතරක් ගන්න ඒක ආවම මුළු කයම නැති වෙලත් යනවා. නැත්තම් කයේ තියේදී ආනාපානය. ඊට පස්සේ ආනාපානේ රූපයක් කියලා ගන්න. ඊට පස්සේ රූපෙත් තියෙනවා ප්‍රේමේ තියෙනවා රාගේ තියෙනවා තෘෂ්ණාව තියෙනවා දරදෙත් තියෙනවා පරිලාහයක් තියෙනවා. ආයාස කරනවා කියලා කියන්නේ හුස්ම හුස්ම ගන්නකොට අපි කියන්නේ හුස්ම ගොරොද්ද කියලා කියන මරණ වේලාව යන හුස්මට එහෙම නැත්නම් හුස්ම ගැනීමල හරීම ආයාස කර දෙයක්. ඒක ලස්සන වචන සිංහලේ තියෙනවා. ඊට පස්සේ හුස්ම තුනී වෙනකොට ඒ පරිලහයත් නෑ. ඒකට කර ලෝකයක් කරදරත් නෑ. කයක් කරදරත් නෑ. හුස්ම කරදර ටික විතරක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ නිවන තමයි. ඒකට හුස්ම විතරයි තියෙන මේ ඒකත් පේනවා නොපෙනෙනවා මන ආපමන ආප කම්මැලිකම් තියෙනවා නමුත් ඒ තේරම ඒ කරදර ටිකට මොන දුන්නයි කියලා කියන්නේ ලෝකයක් කරදර නෑ කයක් කරදර නෑ හුස්මට කරදර තියෙනවා ඊට පස්සේ ඒකත් ගෙවුනට පස්සේ ඔන්න අපිට පේන්න පටන් ගන්නවා සතිය තියෙනවා අරමුණක් නෑ නිමිත්තක් නෙමෙයි කය සතිය කියන්නේ කරදරයක්. සතිය කියලා කියන්නේ පරිලාහයක්. සතිය කියන්නේ දරතයක්. සතිය කියලා කියන්නේ තණ්හා කරන දෙයක්. සතිය කියන්නේ මාන්න ඇති කරන දේ. ඊට පස්සේ සතිය නැති වෙලා යනවා. කවදා හරි පුළුවන් වුණොත් ඒකටත් ජොලියක් වෙන්න මේ තිබිච්ච සතිය නැති වෙලා යනවා. දරතයක් නැති වෙනවා පරිලාහයක් නැති වෙනවා. සතිය නැති වෙන කියන්නේ මොකද කෙලෙසයක් එනවයි කියන්නේ. ඒසුළු කෙලෙසයක් වෙනකොට ජොලියක් තියෙනවා. මොකද මේ ආසා කරගෙන හිටපු සතිය නැති වුණා. ගණන් ගන්න එපා. සතියත් එනවා යනවා. සතිය කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. මෙන්න මේ පදණං හතර එකක් නිසා අනිත් එක අතාරින පදණං හතර ඉදං නිසා ඉදං පජහත කියලා ਸਰවචන්සෙ පෙන්නනවා. ඒ දේ තේරුම් අරගෙන නැති බව පේනවා. කමඨං සුද්ධ කරනකොට කයින් කහනවා කියනකොට ඔන්න චෝදනා. කය බර වෙනවා කියනකොට ඔන්න චෝදනා. කරේ කූඹියනවා දකින්නට චෝදනා. භාවනා කරපේකන දන්නේ යකෝ දැන් කයට හිත ඇවිල්ලානේ සතියෙන්නේ. ඊට පස්සේ කයනේ ආනපාන පේනවා සමහරක් පේනවා සමහරක් පේන්නේ සියුම් වෙනවා වෙනස් වෙනවා. හරි ඊළඟ කයත් නැහැනේ දැන් ආනපාන විතරයි. ඒකත් නැතුණාට පස්සේ හොඳයි. ඒ උනට උඟ දෙනෙක් පිරිත් නූල් ගැට ගන්න පටන් ගන්නවා. දැන් මේකට මම වෙන මොනවද ගෙනත් දාන්න කියලා අහනවා. මේ බුදුහාමුදුරුවෝ මෙච්චර ලස්සන සුද්ධ කරපු එක. ඉතින් බුදුහාමුදුරු කියන ඔබට ඒක හොඳ නැත්නම් ආයෙ ගෙදර ගිහලා රැයට කාලා බුදියාගෙන ඔය කරදර ටික ගනින්. ඒක නෙහෙට වෙන්නේ දැන්. ඉතින් ඒකනේ දැන් කට අරගෙන ඉන්නේ ගෙදර යන්න. ඉතින් ගියාට පස්සේ කියනවා අනේ ස්වාමීන්ට ගියාට පස්සේ සතිය නැති වුණානේ කක්කවලට බැසර පස්සේ සන්ලයිට් කැල්ලක් කරන් බැස්සත් එකයි සන්ලයිට් නැතුව බැස්සත් එකයි කක්කවල තමයි යෝගය අය සන්ලයිට් කැල්ල තිබ්බයි කියලා කක්කවලේ හිටිය මනුස්සයන්ට නහයින් කටින් යනවනේ. ඉතින් මේ ඉන්න ටිකේවත් මේ ලෝකයක් කරදර අයින් කරගන්න උනා සතියේ කයේ කරදර ටික අනේ හොඳයි. කයේ කරදරයි ලෝකයේ කරදර එකම නැතුන ආනාපානේ කරදර ටිකට අනේ හොඳයි. ආනාපානේ දරුවන් පස්සේ අවත් හොඳයි. දැන් සතියක් නැති වෙනවා. සති සම්බොජ්ජංගම් භික්කවේ භාවේති විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතම් පටිනිස ගන්නපස්සේ සතියත් පාවිච්චි කරන බොහොම විවේකීව එනවා පේනවා යනවා පේනවා සතිය යනවා කියන්නේ මොකක්ද ආසතියනේ කෙලෙස්නේ ඒක දිහත් බලන්නේ විරාග නිසිතෝ ගානක් නැති දැන් වැඩේ කරන්න මිනිහා ගත්ත ආයුධෙන් දැන් මිනිහත් යනවා ගියාට යන්නේ අප වෙනවා නිරෝධ නිසිත පටිනිස ගන්නපස්සේ ඒක කියන උපේක්ෂාව කියලා ඉතින් මේ මහා ලෝකන්දක් වල ඉවරලා පුංචි පුංචි දුක්ඛන්දකින් අරක ගෙවම් කරනකොට අර ඇති වෙච්ච පුංචි දුක් කරදර ටිකට චෝදනා කරනවා කියලා කියන්නේ සාපේක්ෂතාවාදය දාන්නේ නැහැ. මේක උපයාගත් දෙයක් බව දන්නේ මේක ප්‍රතිපදාව ඉදිරුවක් කියලා දන්නේ මේක බුද්ධ ආධිවත්ව වෙනවා ඇසල අපිට දීලා තියෙන උපක්‍රමයක් කියලා දන්නේ නැහැ. ඉතින් ඒක විපස්සනා විතරයි උගන්වන්නේ. ඉතින් මෙතන ඔක්කොට මම හිතන්නේ ඉගෙන ගන්න පුළුවන් ඔක්කොට මේක තේරෙයි ඔක්කොම තේරිය යුතුයි කියන අදහසක් මගේ නැහැ. මොකද එහෙම ලේසි නෑ මොකද අපේ හිත කිසිසේත්ම සාපේක්ෂව නෙවෙයි බලන්නේ gediy පිටින් 100ක් හොඳ වෙන්න හදනවා. එහෙම බෑ. කුත්තත බල ගුරුසු අයින් කළ සාමාන්‍ය ගුරුසුට යන. ඒක අයින් කළ සියුම් බවට යන. ඒක අයින් කළ අති සියුම් බවට යන. අන්නේ සියුම් බව ඇති වුණා දකින්නවනම් ඒක ඊයේ කියපු චේතෝ කීලවල නෙවෙයි පෙන්නේ චේතෝ විනිබද්ධවල පෙන්නන. බුදුරජාණන් සඳහන් කරනවා කාම ගුණ, කය රූප මේ එකකින් එකක් එකකින් එකක් තල්ලු කරලා දාන. ඒක තමයි මේකේ ලස්සන කියලා තියෙන්නේ ඉස්සලාම මම නීවරණ ටික ඊට පස්සේ කය ඊට ආනාපානේ ඒ ගෙවෙන ප්‍රමාණය එකකින් එකකින් වුණා දකින්නකොට ඒක සාදු කියනවනම් සමාදන් වෙනවනම් බුද්ධහම කොච්චර සජීවීද කියලා බලන්න. කොච්චරක් ධර්මයේ සත්‍යත්ත පහක අඩුවක් නැතුව කහ කැල දෙකට වගේ ධර්මයේ තියෙන නමුත් ඒක කරදරයක් කියලා බාරගත්තොත් ඒක අත්තරද්දක් කියලා බාරගත්තොත් ඉතින් කරන්න දෙන්නේ ඒකට බෙහෙතෙන් හටගත්ත ලෙඩක් තියෙන. ඒ නිසා මේ මේ තියෙන රචනේ තියාගන්න ওই මං කියන ටිකත් ඔකට දාන්න. දාලිවලා මේ චේතෝ කීල නෙමෙයි චේතෝ විනිබද්ද මේ අයින් වෙනකොට සත්පුරුෂයාට සතුටක් ඇති වෙනවා. අසත්පුරුෂයාට දෙනවා අනේ මොනවදෝ නැති උනායි කියලා. නැති වෙන්නේ කෙලෙස්. නැති වෙන්නේ පරිලාහ. නැතිනේ දරත. හැබැයි ලොකු දරත නැති වෙනකොට පොඩි දරතයක් එනවා. අන්නේ පොඩි දරතේට ප්‍රමෝද වෙන්නේ. ඒකයින් කරන්නේ ඊටත් වැඩිය පොඩි එකක්. ඒකට වඩා ප්‍රමෝද වෙන්නේ. ඒ ප්‍රමෝද වීම දන්නේ නැත්නම් අපිට මේ අලියත්තු ගෙනත් දුන්නත් උනා දුනා කදා සන්තෝෂ කරන්න බෑ. ඒ නිසා මේ යන ගමනේ ලොකු ලොකු මේ කරදර පොඩි පොඩි කරදර මාර්ග ප්‍රතිස්ථාපනය කිරීමට කියන්නේ ඉදන් නිසායි දම්පජහත. ඒක දීලා තියෙනවා සලායතන විභංග සූත්‍රය බොහොම ලස්සනට කියලා තියෙනවා. නමුත් මේ 100%ක්ම කරදර නැහැ කරන්න හදන කෙනෙකුට මේ ලොකු කරදරේ දීලා ගන්න පොඩි කරදරේට සතුටු වෙන්න තේරෙන්නේ නැහැ. ඉතින් මේක පුළුවන් නම් ගෙදෙට්ට ගිහිල්ලා ඕගොල්ලෝ ඉතින් හෙට ඉඳලා කචුකුචු ගන්න පටන් ගනි ඒක මම දන්නවා. ඒක නෙමෙයි පොඩි එකට පුළුවන් නම් කියලා දෙන්නේ. දැන් ඕගොල්ලන් දැන් ළමයි හම්බෙන වයස පැනලා. දැන් ළමයින්ට ළමයි හම්බෙන වයසනේ. අන්න උකුල තියන කියලා දෙන ඇඟට ලෙඩේ ඇඟට ආවනම් වේදනාව වෙන ලොකු ජාග්‍රහණයකට ලෝකේ අමතක වෙලා. එනිසා කයේ තියෙන වේදනා සියල්ලම දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තියෙන්නේ. ඔකට දොස්තරලා ගාවට ගිහලකට බාම් ගන්න යන්න එපා. ඔකට මේ මේ විස මේ වේදනානාශක ගන්න එපා මේ අනේ. කයට දුකක් ආවා. දැන් හොඳට ඕම දුක්ඛ සත්‍ය තේනවා. මේ දුක තියේදී ආනාපානෙ පේනෝ නම් ඉතින් රජ වෙලානේ. මේ කයේ මේ තියෙන දුකක් තියේදී රූපේ පේනවා. ඊට පස්සේ ඒක කය අයින් වෙලා රූපේ පේන රූපෙත් ගිවිලා ගියාට පස්සේ මට පහ සාතිකයක් දෙන්න පුළුවන්. ඕගොල්ලෝ මොනිබිරෙකුට හරි මොනිබිරියකට හරි මේක කියලා දුන්නොත් ෂුවර් එකට මේ මොනිබිර හරි මොනිබිරිය හරි ඕගොල්ලන්ට කියලා දෙයි අත්තම්ම ඔච්චරම මෝඩද කියලා. ඕක අපි දන්නවා. මොකද ඉගෙන ගන්න නැහැ නේ උන්. ඉගෙනුවා නම් ඉනාසයි. ඔය එකක්වත් බාර ගන්න නෑ. ඌ හිතනවා මේ ලෝකෙ දක්කොම අයින් කරලා gediy පිටින් සැප දෙන්න පුළුවන් කියලා. දැන් පොඩි උන් දන්නවා. ඒ නිසා බුදුරජාණන්සේගේ තරම හොඳට තේනවා අහිංසක මනසට. ළමා මනසට. හොඳම දේ තමයි ආත්‍යමලටයි අත්තලාටයි නැත්නම් මං කියන නාකියන්ටයි නාකිච්චන්ටයි අර පොඩි උන් ටික ආශ්‍රය කරන්න අපා. හැබැයි උන්ට උගන්නන්න යන්න එපා. උන්ගෙන් පොඩ්ඩක් ඉගෙන ගන්න. උගන්නන්න කිය ගමන් උන් දාන්න මේක හදන්න බෑ මොලේ නරක කියලා කිය. ඉගෙන ගන්න සයිසෙට ගියාම උන් টොප් එකට කියලා දෙනවා. කියන්න ඕන දේ. එනිසා මේ රචනය හොඳයි. ඔය මං කියන ටිකක් දාලා ඔය රචනය නැවත ලියන්න. ලියලා අපිට දීලා යන්න මං ඒක මුද්‍රණය කරන්නම්. මේ තේරුම් ගන්න කට්ටියත් මේ ලෝකේ ඉන්නවා කියන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්ස මම දෙවන වරට වැඩමුළුවට සහභාගී වූ කෙනෙකි. පර්යංක භාවනාවේදී දැනට මාස 4කට 5කට පෙර තදින් ධාතු ලක්ෂණ 15 විය. ශරීරයේ කූඹි දුවනවා වාගේ මස් නැටීම, බුරුමයකින් හිස සහ යටිපතුල හාරනවා වාගේ දැනීම, මුහුදු රළමින් නළලේ එක්පසෙක සිට අනෙක් පසට ගමන් කිරීම ආදී වශයෙන් දැනුනි. එදිනෙදා කටයුතු වලදීද මද වශයෙන් දැනුනි. නමුත් ස්වාමින් වහන්ස දැන් පර්යංක භාවනාවේදී ඊතා සුළු වශයෙන් ධාතු ලක්ෂණ පහළ වේ. බොහෝ වේලාවට පහළ නොවේ. නමුත් දැන් භාවනාව පටන්ගෙන සුළු වේලාවකින් ආශ්වාස ප්‍රස්වාසයේ සංසිඳීම සිදුවේ. එය මට සතුටට කාරණයක් විය. නමුත් සමහර වෙලාවට ඊට පසු කරන්නේ කුමක්ද කියා සිතාගත නොහැකිය. සිදුවන්නේ නැවතත් නාසිකාග්‍රේට සිත යොමු වූ විට ආශ්වාස ප්‍රශ්වාසයේ සිදුවීමයි. ගරු ස්වාමින් වහන්ස සමහර වෙලාවට හුස්ම සංසිඳුන විට කිසිම දෙයක් නොදැනී සෑහෙන වේලාවක් සිටිය බව දැනේ. නිින්ද නොගිය බවට නම් මට විශ්වාසයි. ඊට පසු කළ යුත්තේ කුමක්ද කෙසේද යන්න කරුණාවෙන් පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්ස සමහර වේලාවට නින්දට ගිය විට විකාර රූප පෙනේ. මම බයවන්නේ නැත. නාසිකාග්‍රේට සිත යොමු කරගෙන සිටී. එවිට ඒවා නොපෙනී යයි. මෙලෙස පෙනෙන්නේ ඇයි? සක්මනද පෙරට වඩා සාර්ථක වී ඇතැයි සිතේ. වැලිමලුවේ සක්මන ඊතා සාර්ථකය. පෙරමෙන් නොව දැන් සක්මන් කරන විට සමහර වේලාවට බොහෝ වේලා යනතුරු කවුරුන් එහි සිටීද නොදනි. එදිනෙදා කටයුතු සතිමත්ව කිරීමට උත්සාහ දරමි. ඔබ වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබී ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි පතමි. තියෙන්නේ අරමුණු නැති වෙන එක හොඳද නැද්ද කියන එක හරියට පැහැදිලි නෑ. ඒ නිසා අරමුණු නැති වෙච්චා ඊගාට මොකද්ද කරන්න කියලා ප්‍රශ්නයක් ඇති කරන තියෙනවා. ඊට පස්සේ නිින්දෙදී හිතවිලි කරදර එනකොට ඇයි එන්නේ කියලා ප්‍රශ්නයක් ඇති කරන තියෙනවා. කෝකද කැමති කියලා හොයන්න බෑ. මොනවාක්වත් නැතුව නිකම්ම යන එක නම් එහෙම නැති අරමුණු නැති වෙච්චා කියන්න බෑ ඊගාට මොකද්ද කරන්න යන ප්‍රශ්නක් දාගන්න නැතුව ඒකට ඒකටත් පොඩි නැවතීමේ ලකුණක් දාන්න කොමාවක් දාලා තියෙනවා. එසේ හිතවිලි එනකොටත් චෝදනයි නිසා බලන්න මේ හිත චපලයි අරමුණ නැතිකමට කැමතිද අරමුණ ඇතිකමට කැමතිද කියන එක බලන්න මේ තමයි හොඳ මේක. ආපුවාම බලන්න නැතුව මට එකක් මට කියද ඔය එකක්වත් කරන දේවල් නෙවෙයි සිදුවෙන දේ. මොනවා කරන්න ගියත් ඔයාලා දෙකක්කා. නිසා වෙන දේ දිහා බලන්න ගෙවන් වෙලා යන අරමුණු තියෙන හිතටද කැමති එහෙම නැත්නම් මේ හිතවිලි තියෙන අරමුණටද නැත්නම් සද්ද වේදනා තියෙන හිතටද කැමති කියලා ওই දෙකෙන් එකක් අල්ලන්න බලන්න එතකොට අපිට ලේසි ඒකට උපක්‍රමයක් හොයන්න. දැන් තියෙන චපලකම ලියලා තියෙන එකට මම කතා කරලා කියන්නේ නිසා මේක නිරීක්ෂණය කරන්න. එතකොට ওই නිරීක්ෂණයෙන්ම ප්‍රශ්න විසඳෙනවා. දුවට බලන්න මොකාටද මම කැමති කියන්නේ. අරමුණ ඇති තත්ත්වෙද නැති තත්ත්වෙද කියලා ඒකෙන් තමයි ඒ නිරීක්ෂණය හරහාම තමයි භාවනා ඉදිරියක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණයි අතිපූජනීය නායක ස්වාමින් වහන්සේ මම මීට පෙර නිස්සරණ වනයේ දින දෙක තුනේ වැඩමුළු තුනකට සහභාගී වූවෙක් වෙමි. දින 10 වැඩමුළුවකට පැමිණි මුල් අවස්ථාවයි. මම නිවසේදී ඔබ වහන්සේගේ ධර්ම දේශනා CD මගින් ශ්‍රවණය කරමි. දිනපතා පැය එකක් දෙකක් අතර කාලයක් භාවනා කරමි. මෙවැනි වැඩමුළුවලදී ලබන අත්දැකීම් නිවෙස්වලදී නොලැබෙන්නේය. මම පර්යංක භාවනාවට වැඩි කැමැත්තක් දක්වමි. සක්මන් භාවනාවද සුළු වශයෙන් කරමි. මම පර්යංකයට වාඩි වූ අවස්ථාවක සුළු මොහොතකින් සිත තැම්පත් විය. ආනාපානය නොදැනී ගියේය. සිතුවිලිද නොතිබුණි. සිත ටික වේලාවකින් ගැඹුරු තැනකට යනවා මෙන් දැනුනි. ශබ්ද නැසී ගියේය. මට කිසිවක්ම නොදැනුනි. කයට සිත යොමු කළද එය කළ නොහැකි විය. ඒ සිතට මහත් විවේකයක් දැනුණා මෙනි. මම මට මහත් සතුටක් දැනුනි. මේ ආකාරයට මම පැයකට ආසන්නව සිටින්නට ඇත. දාණයට යාමට සිදු වූ බැවින් නැගී සිටියෙමි. මෙම අත්දැකීම ලැබුණේ එක් අවස්ථාවක පමණි. මට බොහෝ විට පර්යංකයට වාඩි වූ විගස සිත තැම්පත් වෙයි. ශබ්ද ඇසුණත් නැසුණාසේය. සිතුවිලි ක්‍රමයෙන් තුනී වී යයි. වේදනා ඇතත් දැඩිව නොදැනී ආනාපානය නොදැනී යයි. එනමුදු නාසය අවට වායු ධාරාවක් තද වෙමින් හා සියුම් වෙමින් පවතී. ආනාපානය නොදැනී ගිය විට සිත එතනට යොමු වෙයි. සිත ඒ තුල පවතී. එය මුහුණ පුරාම පැතිර ඇති බවක් දැනේ. සිත නාසයේ උඩ පෙදෙසට යොමු වී පවතී. මට ඒ දෙස සමාවන්න මම ඒ දෙස බලා සිටිමි. කොතෙක් වේලා උවද මෙසේ සිටිය හැකිය. ඊයේ ධර්මදේශනාවෙන් පසු මම ආනාපානය ගෙවී ගිය විට මම නොවේ මගේ නොවේ යයි මෙනෙහි කළෙමි. මෙනෙහි කිරීමට හැකි වුවත් සිත එයට කැමැත්තක් නැතුවාසේය. මෙනෙහි කිරීමට සිත ඉඩ නොදී වායු ධාරාව තුලට සිත පවති. සමාවන්න වායු ධාරාව තුලම සිත පවති. මෙය මා නිහඬව සිටින සෑම විටකම පවති. පර්යංකයෙන් නැගී සිටි විටද මෙය එසේම පැවතුනත් වෙනත් ක්‍රියාවකට යොමු වූ විට එය තරමක් තුනී වී යයි. මගේ ප්‍රශ්නය නම් මා මෙහිදී මම නොවේ මගේ නොවේ යයි මෙනෙහි කළ යුතුයද? නැතහොත් සිත වායු තුලට වරහන් තුල නාසයේ උඩ පෙදෙසට යොමු කිරීම කළ යුතුයද යන්නයි. ඔබ වහන්සේගේ උපදෙස් පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පතන බෝධියකින් ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මට මෙහි පැමිණීමට අවස්ථාව ලබා දුන් සංවිධායකතුමියටද මේ කුසලය ධර්මාවබෝධයේ පිණසම හේතු වේවායි ප්‍රාර්ථනා කරමි. මම මතක් කරා මට මතකයි හොඳට මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා සංඥා මට බෑ මෙනෙහි කරන්න කියන වචනේ මම පාවිච්චි කරේ නෑ. මෙනෙහි කරන්න ඕනේ දැනගන්න. නිකන් හොඳට නිකන් පොල්ලොන්දයක් වගේ හොඳටම සියල්ලම සංඥා මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒවා එක එක හැඩ ගන්නවා. මොනම දෙයක්වත් අඳුර ගන්න යන්නත් එපා. මේවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මනික සලකන්න. එතකොට ඉවා කිසිම ප්‍රශ්නයක් ඇති නොකර යනවා. මිනී කරනවා කියලා කියන්නේ ආය සංඥාවක් දානවා කියන්නේ. මෙතේ දාන්න ඕනේ. දාන්න වෙනවා සැකනම්. ඒක දැකේ නැති කරන්න එහෙම හරි දාන්නමත් මේ සැක නැත්තම් දැනගන්න මේ ඔක්කොම එකක්වත් මේ හේතුඵල හේතුඵල ධර්මයේ සිද්ධ වෙන පටිච්ච සමුප්පාදයේ සිද්ධ වෙන දෙයක් මිස මම නෙවෙයි. මගේත් නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. මොකද මෙනෙහි කරන්නට ගියා කියන එක ටිකක් අතිධාවනයක් මේ නොකර ওই தત્ත්වයේ සේ තියෙන නිමිච්ච ගතිය, සාන්ද සුන්දර ගතිය, ප්‍රණීත ගතිය බුද්ධ විඳින්න කියලා අපි යමු ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවේදී මා අත්විඳින ආලෝකමත් වටපිටාවට හා නිහඬියාවට බෙහෙවින් සමාන වූ මා ජීවිතයේ මසසින් දුටු දර්ශනයන් සමහර දිනවල පර්යංක භාවනාවෙන් පිටතට පැමිණ නැවත භාවනාවට ඉඳගන්නා අවස්ථාවල චිත්‍රපටියක්සේ මගේ මතකයට නැගී. උදාහරණ ලෙස පැසී කපන්නට ආසන්න රන්වන් කරල් පිරි විශාල කුඹුරු යාය නැතහොත් දිය ඇල්ලක් බිමට කඩා හැලෙන තැන අවට විසිර පවතින ඊතා කුඩා දියාංශු සුළඟට උඩට ගසාගෙන ගොස් බිමට පතිත වන දූවිලි අංශු ආදිය වේ. මේවා හුදු ගමන් බිමන් යද්දී මා දුටු දේවල්ය. මේ දර්ශන සමග මා භාවනාවේ අත්දකින සමහර දේ තවත් භාවනා වාරයක විනාඩි 10ක් 15ක් පමණ මා මුලදී සිතින් සංසන්දනය කරයි. නැතහොත් භාවනාව අවසානයේ ඇස් ඇරගෙන හෝ සංසන්දනය කරයි. නැවත නුඹ කුමක් කරන්නේදයි මා සිතින් ඇසූ විට එම తත්වයේ ඉවත්ව යයි. ස්වාමින් වහන්ස මට උපදේශක් ලබා දෙන සීක්වා. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඔය පේන ගොජේට අපිට ඕනේ සංඥාවක් දාන්න පුළුවන්. රූපයක්ද, සද්දයක්ද, ගන්ධයක්ද, රසයක්ද. එනතම මේක මේ විශාල වෙල්ලි ආයක්ද, වතුර කඩක්ද, මිරිඟු ඕනේ සංඥාවක් දාන්න. දාපු ගමන් කතන්දර ගොතන. ඊට පස්සේ ඒක මම වෙනවා, මගේ වෙනවා, මගේ ආත්මය නිසා මේක දැකලා මේක මේ ගොජේ තියෙනවා. මේක මමත් නෙමෙයි මගේත් නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා එන්න දුන්නාම ගොජේ ගෑවෙන්නේ නැහැ. ඒකට සම්තතිය කියලා වචනේ පාවිච්චි කරන්නේ. ඉතින් නම් දෙනවයි කියන්නම අර අහකයන් අයෙක් ඔඩොක්කේ දාගන්න එක තමයි. බලන්න මේ වෙලාවේ නම් කරන කරන්නේ නැතුව සංඥාකරණයක් කරන්නේ නැතුව මේක මම නෙවෙයි නම් මගේ නෙවෙයි නම් මගේ ආත්මෙ නෙවෙයි නම් මොකටද කරදර වෙන්නේ. ඒක දවසක් ඒ සෙන් මාස්ටර් කෙනෙක් එහෙම නැත්නම් මහායාන බුද්ධාගමේ ගුරුවරයෙක් ගෝලයට එක්ක යනවලු. හන්දාවේ වැවක් අයිනේ වටේ ඇවිදිනකොට. ඊට පස්සේ වැවට උඩින් විශාල මේ වල්තරාව තුග්ගයක් යනවලු මේ ගෝලයට දැකපු ගමන් හරි සතුටක් ඇති වුණාලු. අනේ ස්වභාවික පක්ෂියෝ යනවා කියලා ඉස්සරහින් ඉන්න මාස්ටර් කතා කරලා සර් බලන්න බලන්න මේ වල්තරාව කියලා. එසේ සර් බොහොම සීරියෙන් අනිත් පැත්ත ඇල්ල මිනිහට වුණ දුන්නලු. ගෝලයට දිලහලු උන් ආපු තැන දන්නවද කියලාවලු. නෑ. යන තැන දන්නවද කියන්නේ නෑ. කන රත් වෙන්න ගහලා කිව්වලු එන තැන දන්නෙත් නැත්තම් යන තැන දන්නෙත් නැත්තම් මොකටද කොයි කතා කරන්නේ? වල් තාරාව. ඉතින් ඒ වගේ අපි මේ තාරාව පෙන්වන්න ගුරුවරයාට කතා කරනවා. එන තැන දන්නෙත් නැත්නම් යන තැන දන්නෙත් නැත්නම් මොකටද මේ අනුන්ගේ කතන්දර හදාගෙන මේ පටලව ගන්නෙ? ඉදාට පාඩම තේරුම් ගත්තා ගෝලයා තාරා වගේ නෙවෙයි කන රත් වෙනකොට. ඉතින් මේත් වල් තාරාව පිළිබඳ කතානේ. ඔය එන ඕනම දෙකට ඕනේ නමක් දාතයි. ගොජයක් පේනවා. යන්න හදන්නේ අපි ඒකත් ආය අල්ල ගන්න හදනවා. ඉතින් යන්න කරන ක්‍රමය තමයි මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි එන්නේ හේතු බල ධර්මයකට මේක ගා ගන්න එපා. කොළබවත් එක සෙල්ලම් කරන්න එපා. ආකයන් අය රෙද්දාස්සේ දා ගන්න එපා. එහෙම කිව්වහම නිකන් මට බයිනවා. ඉතින් අපිට නිකන් මේ භාවනා කරනකොටත් බයිනවනේ කියලා නෑ. වෙන්නේ ලක් නෙවෙයි යන්නේ කාඩේ අඬලා නිකන් ඉන්නේ. ඒකල හිත බේර ගන්න මෙනෙහි කරලා නෙවෙයි දැනගෙන මේක මම නෙවෙයි. ඒක ඔතෙන් ගියාට පස්සේ විතරයි කරන්න පුළුවන්. ඉතින් ඉසල උත්තරේ මේ උත්තරේ දෙකම ඒකයි කියන්න තියෙන්නේ. ඒක වෙයි ශිල්පයක්. මෙවා පොල් තෙල් ගහගත්තට කින් කොහොල් ඇත ගන්න වැඩි උතන තියෙන්නේ. හොඳට පොල් තෙල් ටිකක් ගාගෙන ඉඳ දැනගන්න කොහොල් ඇත ගන්නෙ. එතකොට ගලවන්න ලේසි. ඒ නිසා මෙවුවා ඒ යහක යන වල්තාරාවන්ට යන්න අරින්න gedittu ගෙට ගන්න එපා. ගත්තොත් කතන්දර ගොතනවා. ප්‍රපංච කරනවා. ප්‍රපංච නොකරීමේ ශාස්ත්‍ර ඉගෙන ගන්නට කියලා කියනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මා ඔබ වහන්සේගේ සෙනසුනට පැමිණි තුන්වෙනි වාරයයි ඔබ වහන්සේගේ උපදේශ පරිදි භාවනා කරමි පර්යංක භාවනාව මා මූල කර්මස්ථානයේ ලෙස පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරමි පළමුව පර්යංකයේ වාඩි වී විනාඩි 20ක් පමණ වන විට සිත සංසුන් වී මුළු ඇඟම විදුලි සැර වැදුනාක්සේ දැනේ. ශරීරයේ උඩට යටට පැද්දෙන ස්වභාවයක් දැනේ. එසේ සිහිය පිහිටුවා සිටින විට සිතුවිලි දිගේ ඒවා දිහා බලා සිටිමි. විටක රූප ඇති වී නැති වී යන බව පෙනේ. නිතරම කයෙහි සමාවන්න නිතරම කටෙහි කෙලපිරී ඇති ස්වභාවයක් දැනේ. මම එය දිහා සිහිය පිහිටුවත් මට එය වදයක් ලෙස දැනේ. ඒ ගැන සිතෙහි අකමැත්තක් ඇතිවේ. මේ සෑම පර්යංකයකදීම සිදුවේ. සක්මන් භාවනාව මා වැලිමලුවේ සක්මන් කරන විට මුලින් වම දකුණ ලෙස සක්මන් කරමි. පසුව ඔසවනවා, තබනවා, ඔසවනවා, යවනවා, තබනවා ලෙස සක්මන් කරමි. මෙසේ විනාඩි 20ක් පමණ සක්මන් කරන විට දකුණු පාදයේ යටිපතුලේ සිට බෙල්ල දක්වා වේදනාවක් දැනේ. එදිනෙදා වැඩ කටයුතු සිහියෙන් කරමි. ගෞරවනීය ස්වාමින් වහන්ස මාහට අනුකම්පා කොට මාගේ ඉදිරි භාවනාව කරගෙන යාමට උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඔය හිත කාම ගුණයෙන් වෙන්ුණයි කියලා කියන්නේ <coughs> කයි වේදන දැනෙන්න පටන්. ඉතින් කෙල ගන්නවා, නාය කහනවා, කන්සිලුව ගනලියනවා. ඉතින් මේවා දැනගත්තොත් මේ සතිය පිටපු නිසා යාවේ. කාමයාගෙන් හිත වෙන් වෙච්ච නිසා යාවේ කියලා ඔය ඔය රචනේ ඔහොම ලියන්නේ නැහැ. දැන් මේක ලියන්නේ මේ භාවනා කරනකොට කෙල ගලනවා. භාවනා කරනකොට කහනවා. භාවනා කරනකොට රත් වෙනවා කියලා අර අර බුදුහාමුදුරු කියපු කතාව දන්නේ මේ කාමයේ ඉන්නකොට ප්‍රශ්න නැහැ. මේ කාමයේ අයින් කළ කයට ආවම දැනෙන හැම දෙයක්ම චෝදනා ලයිස්තුවකට දාන්න. ඉතින් ඒකට ඒ කියන්නේ කවදාකවත් මේ සතියේට සමාදන් වීමක් අගේ කිදීමක් වෙන්නේ නැහැ. මේ මේක තියෙද්දි ඕන තරම් සතුටක් වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපිට ආනාපාන වගේ එකට දාලා කයත් අයින් කරලා ඒකත් ගෙවම් කරන තැනට යන්න ඕන. ඉතින් ඊයේ දවසේම ධර්ම දේශනා ගියේ මගේ කයට හිත හිත ආව ගමන් ඒක ලොකු ජයග්‍රහණයක්. විශාල කෙලස් කන්දක් අයින් වීම. නමුත් මේ ආපු පොඩි දේ ලොකු කරගෙන ඒකට චෝදනාපත්‍ර හදනවා කියලා කියන්නේ යෝගාවචරයට මේ පොඩි කරදරේ නිසා කොච්චර කරදර තොගයක් අයින් වුණාද කියන සංසන්දනේ නැති නිසා ඉතින් ඒ කෙනාට භාවනාවේද මේක දියුණුවක්ද නැද්ද ප්‍රතිපදාවේද නැද්ද සතියේ තියනවද නැද්ද කියන කාරණා නෑ මේ කයට තියෙන ආසාව විශාල වෙලා මේ වෙන්දත් කියලා ගන්නවා අද කියලා ගන්න එක ලොකු ප්‍රශ්නයක්. එහෙම නැත්නම් මේ කයේ දැනෙන පුංචි දේවල් ලොකු ප්‍රශ්නයක් කරගන්නේ මොකක්වත් නිසා නෙවෙයි. දැඩි කාය ජීවිත ආරසාව නිසා. ඒ නිසා වාඩි වෙනකොටම ඒ කාය ජීවිතේ දෙකම බුදුහාමරණ පූජා කරලා වාඩි වෙන්න, උහිට වැඩි දේවල් වෙන්න පුළුවන්. ඒ තියේදී සතිය පවත්නවා කියලා ඉදිරියට අනේක තමයි ওই බලාපොරොත්තු වෙන කරුණාව මෛත්‍රිය උතන් තමයි කියන්නේ. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව දින ගණනක් පුරාම සක්මන් භාවනාව තුළින් නොයෙකුත් අත්දැකීම් ලැබීමි. මුලින්ම වැලිමලුවේ මුල සිටගෙන කය දෙස බලා අරමුණු කොට ඉන්පසුව වම දකුණ ලෙස পায় මාරු කරමින් සක්මන් කරමි. සමහර වේලාවට යටිපතුල් පිරිමැදෙන ගතියක්ද ඇඟිලිකරු අතරින් වැලි ඇවිත් විසිරෙන අයුරුත් පෙනේ. තවද වම් පාදයේ යටිපතුලේ සියුම් වේදනාවක් දැනුණ අතර මුල සිටම කකුලේ තිබුණු අතුල් පතුල් වේදනා ක්‍රමයෙන් නැති වී ගොස් ඇති බව දැනේ. බොහෝ වේලා සක්මන් කරන විට gediyak මෝදු වී එන්නාක් මෙන් පර්යංක භාවනාවට සුදුසු වේලාව මේයයි දන්වන්නාක් මෙන් නාසිකාග්‍රය අවට කම්පන ස්වરૂපයක් පෙන්වුම් කරයි. එවිට මා පර්යංකයේ සඳහා සුදුසු වේලාවයයි තේරුම්ගෙන පර්යංකයට වාඩි වෙමි. ගරු ස්වාමින් වහන්ස පර්යංක භාවනාවට වාඩි වූ විගසම මාගේ හිස පැද්දෙන්නාක් මෙන් දෝලණය වෙන්නාක් මෙන් දැනි. මෙහිදී මම බොහෝම සතිමත්ව ඇත්තටම හිස දෝලණය වෙනවා දැයි බලමි. බොහෝ වේලාවට වේගවත්ව නොවුනත් ඊතා සියුම් ලෙසද දෝලණය වන බව වැටහේ. සමහර අවස්ථාවල බාහිරට සිත ගියත් ෂණයෙන් එය තේරුම්ගෙන නැවත සතිය පිහිටුවත් සමහර වේලාවට බොහෝ විට සිත පිටගොස් ඇති බවත් මෙහිදී කරන අරමුණ නිසා කවුරුන් හෝ මට කළ වැරැද්දක් නිසා ඒ ගැන සිතා ඇති බව තේරුම්ගෙන නැවතත් මෙය මා කළ පෙර කළ අකුසල කර්මයක විපාක බව සිතා සිත සතිමත් කර ගැනීමට උත්සාහ කරමි. මෙහිදී සමහර විට ඊතා ඉක්මනින් නැවතත් සතියට පැමිණිය හැකි අතර සමහර විට මගේ සිත සමග තර්ක විතර්ක කරමින්ද සිට ඇත. නමුත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට දේශනාව අසන විට බොහෝ වැරදි නිවැරදි කරගෙන නැවතත් භාවනාවට සිත යොමු කළ හැකිය. සතිමත්ව සිටින මොහොතේදී නලලින් පටන් ගන්නා කම්පන උඩුකය පුරාම ඇතිවේ. ඒ මේ තැනයයි කීමට නොහැකිය. එක එක ලෙස නොයෙක් විට කම්පන දැනේ. කොච්චර කම්පන ගොඩක් ශරීරය තුල දැනෙනවාද යයි සමහර විට මාහට සිටේ. ඒවා ඊතරම්ම සියුම්ය. ඔබ වහන්සේට පින් සිදුවන්නට සිත සතිමත්ව තබාගත යුත්තේ කෙසේදයි මම ඉගෙන ගත්ෙමි. එය වැඩි දියුණු කරගෙන ඉදිරි කටයුතු කරගෙන යාමට දැඩි උත්සාහයක් ගැනීමට සිදුවනු ඇත. මන්දයත් නො මන්දයත් හෙට අප නැවතත් පානගන්නේ අප විසින්ම නිර්මාණය කර ඇති චංචල ලෝකයකටය. එහිදී එක මොහොතක් හෝ සතිය පවත්වා ලොවට සහනයක් දෙන්න හැකි වේවායි මම සිතමි. ඔබ වහන්සේ දුන් ගුරුහරුකම් වලට අනේක වාරයක් පින් දෙමි. ඔබ වහන්සේට চিරාත් කාලයක් නිදුක් නිරෝගීව සිට පතන්නා වූ නිවන අවබෝධ කරගන්නට ලැබේවා. කවදාහරි ඔය ඕකදී හැරලා බලනකොට ඔය විස්තර කරපු මානසිකත්වයේ දිහා බලන 100ට 100ක්ම සතියේ ඉඳලා තියෙනවා. නමුත් අර ප්‍රිය දේවල් දකින්නට තියෙන සතිය ඇත්ත කියලා ගන්නවා. අප්‍රිය දේවල් දකින්නට අපි කියන සතිය නෑ කියලා. සම්පූර්ණ සත්‍ය ආලෝකයේ තිබිලා තියෙනවා. ඒ නිසා කවදා හරි අපි දැනගත්තොත් මේක 100%ක්ම සතිය තිබිලා තියෙන්නේ. නමුත් රුචර්ච කන්දක <coughs> තිබිලා තියෙනවා. දෙක තිබුණත් සතිය <coughs> තියෙන එක පිළිබඳව ප්‍රමෝද වෙන්න ගත්තොත් තරුණ ප්‍රීතිය ඇති කර ගන්න ගත්තොත් දැනටමත් අපි සන්තෝෂයෙන් වර්තමාන මොහොතේ ක්ෂණ සම්පත්‍ය උපේලා තියෙන්නේ කියලා සතුට එන්නේ ඇත්තට පස්සේ. මොකද අපි හැම වෙලාවෙම විවේචනය කරනවා සතිය ඇද්ද නැද්ද කියලා නෙමෙයි සම්පූර්ණ සතිය ඉඳලා තියෙන කියලා දවසක තේරෙයි. එදාට කරපු ටිකටත් එක සතුටක් ඇති වෙනවා. වැල් පොලි ක්‍රමයට එනිසා ඔය යන ක්‍රමෙම කරන්න. ඒකල කොහොම හරි ඔය හදාගත්ත චංචල ලෝකේ කක්කවලට දාන්න ඕනේ. දැන් මේ නැත්තම් තේරෙන්නේ නැහැ මේ වෙනස. ඒ නිසා ආයෙ කක්කවලේ දාලා ආයෙ හොදලා ආයෙ කක්කවලේ දාන්න තේනවා. කවුද කක්කවලට යන්නේ? තමම කොච්චර වියදම් කළා දොක හදාගත්තේ පොඩි සෙල්ලමක්ද? දැන් හිට යන්නේ බොහොම ආඩම්බරෙන් ඌරෙක් අසුචි වලකට යනවා. ඒකල ගාගෙන හොන්දට ගාගෙන සිංහලට කියන වරයකෝ ගා ගන්න පුළුවන් නේද? සිංහෝ එන්නේ නැහැ. ඌ අසුචි වලට අප්පිරියයිනේ. උද්දට අසුචි වල ගාගත්ත සිංහයා ඌරා ගිහිල්ලා සිංහයාට කියනවලු වරයකෝ පුළුවන් නම් මයිත් එක කියලා. ඉතින් සිංහයා කළ බෑ කියනවා. <laughs> ඒකට ඔයගොල්ලෝ සිංහ වෙනවා. නැත්නම් අසුචි ගාගත්ත ඌරෝ බවටපත් වෙනවා. ඉතින් ඒක වෙන්න ඕනේ. මේකට විකල්පයක් තියෙනවා ලෝකයට නැතුණට අපට කියන විකල්පයක්. මොකද සාසනයක් තියෙනවා. උද්දෝත්පාද කාලයක් තියෙනවා ක්ෂණ සම්පත්තිය තියෙනවා ඒ අසුචි වලේ තිතගෙන චිත්තක්ෂණයක් හරි කියලා තියෙන විදිහට සතුටුමත් වෙන්න හරි වටිනවා ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපානය මගේ මූල කර්මස්ථානයයි ඔබ වහන්සේගෙන් පෙරදා ලැබුණු උපදේශ පරිදි මම මුහුණේ සමාවන්න මට මුහුණේ වම් පසින් පටන්ගෙන දකුණු පස දෙසට පැතිරෙන ධාතු ලක්ෂණ ගැන ඊතා විමසිලිමත් වීමි. එවිට කම්පන පටන් ගන්නා අවස්ථාවත් පවතින කාලයත් ක්‍රමයෙන් තුනී වී යන ආකාරයත් ඊතා පරීක්ෂාකාරීව සිත යොදාගෙන බලා සිටියෙමි. සෑම කම්පන වාරයක්ම සඳහා ගතවන කාලය වෙනස් බව හැඟුනි. භාවනා කාලයේ අවසන් වන තුරුම මේ ආකාරයට නිරීක්ෂණය කළෙමි. ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරෝගී සුව අත්වේවා. ඔබගේ සතහන් පෙන්නන ආකාර මේ රාශි වශයෙන් පේන්න පටන් ගන්නවා. ඒ රාකාර වලට නිසිනින්දේ Tamange වේගයට ගිය ගමන් ගොජයක් වෙනවා. නිකන් සන්තතියක් බවටපත් වෙනවා. ඒක තමයි භාවනා යන්න පුළුවන් ඉහළම කෙලවර. ওই සන්තතියට නම් දෙන්න එපා. දැන් නම් තේරෙනවනේ වමේ සිට දකුණට කම්පන වේගයක් යනවා කියලා. සන්තතිය බවටපත් වෙනවා. ඊපස්සේ වමකුත් නැහැ, දකුණකුත් නැහැ, මූතකුත් මූණකුත් නැහැ, කම්පණයකුත් නැහැ. ඔක්කොම හැඳි ගෑවිලා යනවා. මතක ඇවිලා යනවා. අන්න ඒකට එනකොට ලෑස්තිලා ගිහිල්ලා ඒක තමයි එතකොට සංඥා නැහැ. සංඥා කරන දෙයක් නැහැ කියලා කැපකිරීම තමයි කාය ජීවිත নিরপেক্ষ වෙනවා කියලා කියන්නේ. දැන් මූණ තියෙනවා, වම තියෙනවා, දකුණ තියෙනවා, කම්පන තියෙනවා. ඉස්සරහට යනකොට ඉව්වත් හුදු ගොජයක් බවටපත් වෙනවා. එහෙම වේවා වේ බලාගෙන යන්න එපා. මම කිව්වයි කියලා. අන්න එහෙම වෙද්දිවත් කලබල කරන්නේ නැතුව ඉදිරියට යන්න හිතර ගන්න එක තමයි මෙතන කමට අංශුද්ධ කරනවා කියලා කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව පර්යංකයේ වාඩි වී කය දෙස බලමි සුළු මොහොතකින් හුස්ම රැල්ල වැටහි වෙනදාමෙන් ගොරෝසුවට නොදැනි සියුම් ලෙස ආශ්වාස ප්‍රශ්වාසයේ දැනි ඊතා ඉක්මනින්ම හුස්ම රැල්ල සූක්ෂම වන අයුරු පෙනි ඉන්පසු නොපෙනී යයි ඉන්පසු ඝන අන්ධකාරයක් දිස්වේ වේගයෙන් ගමන් කරන වාහනයක කණ්ණාඩියකින් අවට පරිසරය දිස්වන අයුරින් වේගයෙන් වනාන්තරයක් තුල සිත ගමන් කරන අයුරු පෙනේ. විටක සුදු පැහැති මලක් දැක සිත එතැන හිඳී. ඉන්පසු ක්‍රමයෙන් සුදු ආලෝකයක් කුඩාවට රවුම් හැඩයෙන් පැමිණ දීප්තිමත් ආලෝකයක් ඇතිවේ. සිත මේ පිළිබඳව බොහෝ සතිමත්ව සියුම්ව බලා හිඳී. එවිට සිත හරියට නිවි නිවි දැල්වෙන බල්බයක් මෙන් දැනේ. ඇතැම් විට රළු සමාවන්න ඇතැම් විට රළ උස් පහත් වන ලෙස සැලී ඇතැම් අවස්ථාවකදී රූප බොඳ වූ රූපවාහිනී තිරයක් වේගයෙන් නලියන්නාසේ දැනි මේ දෙස තවත් සතිමත්ව බලා සිටින විට එක තප්පරයක් වැනි පොඩි කාලයක් තුලදී හඳුනාගත නොහැකි බොහෝ රූප හැඩතලයන් හා ශබ්දයන් නොනවත්වා ඇවිත් යන අයුරු දැනි සිත ඉඳහිට වෙනත් අරමුණක් වෙත යොමු වුවත් සතියෙන් දැනගනි. සතිමත් බව ඊතා තියුණු බව දැනි. අවට පරිසරය නොදැනි. ශරීරය නොදැනි. ඇතැම් විට වෙනදාට වඩා නොදන්නා ශබ්දකාරී තත්වයක් ඇති බව පෙනේ. ඊතා සියුම් ශබ්දයන් පවා ග්‍රහණය කරනා කරගත හැකි බව දැනි. ඇතැම් විට ඈතින් තේවාවක හේවිසි නාදයක් දිගටම ඇසේ. මෙසේ සතියෙන් යුතුව සිටින විට අභ්‍යන්තරයට සිත යොමු වේ. ඊතා වේගයෙන් සිදුවන මේ ක්‍රියාවලිය පිළිබඳ ඇතුලාන්තයෙන් සියුම් කම්පනයක් ඇතිවේ. සමහර විට බිරාන්ත භාවයක් කලකිරීමක් ඇතිවේ. ඇතැම් විට විවිධ මනුෂ්‍ය රූප සත්ව රූප පෙනේ. ඒවායේ මස් පිඩුවල චලනයන් පෙනේ. නිතර සිතට කලකිරීම් ස්වභාවයක් ඇති බව පෙනේ. තවත් සතිමත්ව සිටින විට එහි ඇතුලාන්තයෙන් යමක් සූක්ෂමව සිදුවන අයුරු දැනේ. සිතටත් නොදැනීම අනුකම්පාව ආදී යම් යම් සිතුවිලි ඇතිවීමට උත්සාහ කරන බව දැනේ. සිතුවිලි වල රළු බව, ගොරහැඩි බව බොහෝ යටපත් වී ඇති බව දැනේ. කෙසේ නමුත් සිත රැවටීමට එම සූක්ෂම සිතුවිලි වලට හැකියාවක් ඇති බව පෙනේ. එනම් නොපෙනී ගිය හුස්ම රැල්ල යලි සියොම්ව දැනුණු හේයිනි. මෙසේ පැය එකහමාරක් පමණ පර්යංකයේ සිටින විට දැන් ඇතියයි හැඟේ. නමුත් පර්යංකයෙන් සතිමත්ව අවදි වේ. සක්මන් භාවනාව මෙහිදී දෙපා වලට සිත යොදවමි. පතුල කෙරෙහි નિરાයාසයෙන්ම සිත පිහිටයි. සිටිවිල්ලක් එන සැනින් මම දැන් අසතිමත් යන සංඥාව පැමිණෙන පැමිණ නැවත සතිමත් බව ඇති කරයි. දෛනික කටයුතු මුලදී පර්යංකයට බොහෝ අකමැති භාවයක් තිබුණි. සක්මනට කැමැත්තක් තිබුණි. නමුත් දැන් ඒ දෙකම කෙරෙහි මැදහත් භාවයක් ඇති බව දැනි. එනම් හැකි වේලාවක් මේ හැකි වේලාවක් මේ ඉරියව් දෙකෙහිම සතිමත් වීමයි. නමුත් දිනෙන් දින පැයෙන් පැය වේගවත් ආකාරයට සිත සතිමත් භාවය ග්‍රහණය කරගන්නා ආකාරය පෙනී. සියුම් සතුටක් සිතේ ඇත. සතිමත් භාවයේ පිළිබඳ වීරිය කැමැත්ත වැඩෙන බව දැනේ. වෙනදාට වැඩිය සෑම දෙයක් කෙරෙහිම සම සිතින් දැකීමට බැලීමට ඇති හැකියාවේ වර්ධනයක් ඇති බව දැනේ. නමුත් මොකක්දෝ ඇතුලාන්තයෙන් එන කම්පනයක් බඳු ස්වභාවයක් සතර ඉරියව්ව තුලදීම මට සිතට දැනෙන බව පැහැදිලි වේ. මෙය ගැස්මක්ද නැත්නම් සමාවන්න මට ඒක පැහැදිලි නෑ ස්වාමීන් වහන්සේ අන්තිමට තියෙන වාක්‍ය. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහනය සැලසී නිවනින්ම සැනසේවා. මේකේ තුම් පොලකම් වගේ විස්තර කරලා දෙන්න උත්සාහ කරනවා. යන වාහනයක වීදුව හරහා බලා ඉන්නවා වගේ නැත්නම් ටෙලිවිෂන් එකේ වේගෙන් යනවා වගේ නැත්නම් අන්තිමට විස්තර කරන එක මේක තමයි අපි ගොජේ කියලා කියන්නේ මේක තමයි අපි සන්තතිය කියලා කියන්නේ ඒක ඕන දෙයක් බාටපත් කරගන්න. මේක රූපයක්ද, සද්දයක්ද, ගඳක්ද, රසක්ද, පහතක්ද, වෙල්යායක්ද, ගඟක්ද ඕන දෙයක් කරගන්න පුළුවන්. ඒ කරන්නේ Tamange හිතේ තියෙන සංඥානුව තමයි. Tamange හැදියාව හැටියට ඕක පේනකොට ඕකට නම් වණන් දෙනවා. දීපු ගමන් කතන්දර ගෙතෙනවා. එහෙම නැතු මේ සන්තතිය බලා හිටපුවාම සන්තති කියන්නේ අනිච්ච ලක්ෂණේ ඉහෙළම. ඊට පස්සේ දුක තමයි තේරෙන්නේ. හරීම කම්මැලි. ඉතින් කවදා හරි භාවනා කරොත් එන්නේ ගිය කෙනාට අනිත්‍ය වැටෙනවා නම් දුක වැටෙනවා කියන එක මේ ලියුමේ ලස්සනට ලියවිලා තියෙනවා. හැබැයි ඒක නෙවෙයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ සපක්. මේ සම්තතිය කියලා කියන්නේ අනිත්‍ය කෙලවර. සම්තතිය හරහා ඊගාට දුක තමයි තේරෙන්නේ. හැබැයි ඒකට යටපැත්තේ මොකද්ද ආධ්‍යාත්මික පෞරුෂත්විකුත් වැඩෙනවා. තමයි දෙන්න පටන් ගන්නවා මේ ගොජේට දෙන්න නංවනම් තමයි මේ දරුවෝ කියලා නම් දෙනවා කොයි එකත් ගොජේ තමයි. ගොජේ දැකලා ඒක දිහා විතර බලනකොට නංවන නොදී දුක තමයි. එක චිත්තක්ෂණයක් ඉසුබුලන්න තරම්වත් විවේකයක් ඒකේ නැහැ පෙළන ගතියක් තියෙනවා. එනිසා මේක නැවත පතයින කියලා හිතන්න බෑ සම්තතිය දැක්කම. එනිසා මේ දකින්නේ සම්තතිය මේ දකින්නේ ගොජේ අපි සිංහලෙන් කියනවනම් ෆ්ලක්ස් කියලා කියනවා ඕකෙම හිත පාත්තගෙන ඉන්නේ. කිසිම කෙලෙසයක් හිතට එන්නේ නැහැ. ත්‍රිලක්ෂණයට විතරයි හිතයක්. එතකොට පේන්නේ දුක. කාලයක් කරනකොට පේන ඉතින් දුක් වෙන දෙයක් නෑ මේක මගේ නෙවෙයිනේ. මේක මගේ ආත්මයත් වෙයි මමත් නෙවෙයි. අනාත්ම නම් මොකටද දුක් වෙන්නේ? ඉතින් ඒ වැඩපිළිවෙලට යණ්ඩයි හිත ලෑස්තිලා තියෙන්නේ. ඉතින් ඒකට සූදානම් මනසින් ගියොත් තමයි තේරෙවි. යම් මට්ටමකට භවනා කරාට පස්සේ ඊටු ටික ඉබේම කෙරෙනවා. එතකොට මේ තියෙන්නේ මේකයි කියලා දැනගන්න එකයි තියෙන්නේ. ඒකටයි කමඨාන් සුද්ධ කරන්න බණ අහන්නේ. ඉතින් අනිත් දවසේ ඒක සන්තතියට ලෑස්තිලා යන්න. එතකොට පේන්නේ දුක. දුක නම් දුකයි. හැබැයි මේක දුක්ඛ සත්‍ය කියලා තේරුම් ගන්න විතර සැපයක් මුළු ලෝකෙම නැහැ කියලා බුදුහාමුදුරු කියේ. දුක දුක වශයෙන් තේරුම් ගන්න විතර සැපක් මනුස්ස ජීවිතේම නැහැ. ඒක ඒක හම්බෙන්නේ බලාගෙන ගිය කෙනාට අනිත් කෙනාට පේන්නේ පා කරන කම්මැලි කරන ගතියක්. හැබැයි අර ආධ්‍යාත්මික පෞරුෂත්වය වැඩෙන නිසා මේ කරගෙන යන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඒක හරියට කවියේ තියෙන ජුගුප්සා රසය වගේ. කවියේ තියෙන ජුගුප්සා කියන්නේ අප්පිරියාවක්. නමුත් ඒක ඒක ජුගුප්සා රසය ලිපු කවියට ආසාවක් තියෙනවා. ආන්නේ වගේ තැනකටයි යන්න හදන්නේ. අපි යමු ඊගා ප්‍රශ්න. අතිපූජනීය ස්වාමින් වහන්සේ මම පළමුවෙනි වතාවට මෙවැනි වැඩසටහනකට සහභාගී වුණු අයෙක් වෙමි. මම gedara භාවනා කරමින් සිටියත් නිතර බණ ඇසුවත් භාවනා වැඩසටහනකට පෙර සහභාගී වී නොමැත. මගේ භාවනා දියුණුව ගැන වැඩි විස්තරයක් කළ නොහැකිය. එහෙත් මා වැදගත් කාරණා ඉගෙන ගත්ෙමි. භාවනාව සම්බන්ධ නොවන දෙයක් වුවත් මා එක කරුණක් අසන්නෙමි. මේ ප්‍රශ්නය සිත ගැනය. පුද්ගලයෙකුට වාහනයක් එලවන්න පුළුවන් අනතුරකට හසු නොවි. එහෙත් දහසක් දේවල් හිතමින් වාහනයක් එලවනවා අනතුරකට හසු නොවි. ඒ කෙසේද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පතමි. ඉතින් අපි දිවෙන් ඇවුවොත් කොහොමද මේ දත් 32 මැද බේරිලා ඉන්නේ කියලා. දිව නිවන් දැකලා වගේ තමයි. ඒක තීරණවා දත දිව හැපිච්ච දවසේ. මස් කන්න ඕනේ නැහැ. ඒකට මස් ඒකෙම තියෙනවා. ලේත් තියෙනවා ඔක්කොම එනවා. ඒක නිසා මේ ස්වයංවරයක් තිබ්බලු. එකම රජුරන් හිටියලු දూరు 6 දෙනෙක්. ඉතින් ඒකට ගෙනාවලු අනංග කුමාරයයි කියලා බොහොම ලස්සන කුමාරයෙක්. ඊට පස්සේ රටේ මේ හොඳම කුමාරයෙක් ඊට පස්සේ මේ හත් දෙනායින් කැමති කෙනෙක් තෝරන්නේ කියලා. ඉතින් එක කුමාරිකාවක් ඇඳුම් අඳින්න දස්සයිලු. මහණ්ඩයා ලස්සනට ඇඳගෙන ඇවිල්ලා ඉතින් පෙන්නනවලු කුමාරයාට ඇඳුම් ලස්සන. තව එක්කෙනෙක් කැමතිව ගේදුර අලංකාර කරන. ඉතින් ලස්සනට ගේ ඉන්ටීරියර් කරලා තියලා එයාට වෙන බලන්න මේ මැචින් කලර්ස් දාලා. තව එක්කෙනෙක් කරලා ලෑන්ඩ්ස්කේපින් කරලා මල් වත්තේ ලස්සනට මල් බවලා සමනලු ලස්සනට ඉන්නවා. තව කෙනෙක් අන්තිම දක්ෂයලු කෑම හොයන්නේ. එයා මේසෙට කෑම ඇරලා ඕම් බලාපන් මගේ වැඩ කියනවලු. අනිතිකන හරිය දක්ෂලු අමුත්ත පිළිගන්න. බාලම නංගි හිටියලු මොනම දෙයක්වත් දන්නේ නැතිලු. ඒ අනංගයා ගිහිල්ලා අන්තිමට අපල දාක්කා යාගවල වඩ පිළ මගේ වැඩි තෝරන ලස්සන ඇඳු. අරගෙන වඩ පිළ මගේ වැඩ ඕන ගාඩන් එක. මෙන්න ඉන්ටීරියර්. මෙන්න කැම. ඉතින් අර බාලම නංගියවලු මොකද කියන්නේ? මේ 6 දිනත් එක්ක ඉන්න එක තමයි කියවල මගේ දක්ෂකම. මොන මගුලක් හරි ගැහණියක් දැනගත්තොත් ඉඳලා ඉවරයි ලෝකේ. ඒක කියා බානකම් ඉතින් එහෙම 6 දිනක් එක්ක ඉන්නවා කිව්වා ඩ්‍රයිවිං කරන එක සිම්පල්. ලැට්ටිස් දෙක මැද්ද දිව රැගෙන එක සිම්පල්. නිසා දන්නේ නැතිකම දන්නවනම් මුදුම ලෝකයක් මේක. භාවනා මධ්‍යස්ථාන වල ওই කෙනකන ගෙදර යන්න එපා. ගෙවල් වල ගිහලා කුටි කන්න වෙනවා. මොකද ඉගෙනගත යුත්තේ ඕකයි. මේ දන්න මිනිස්සු එක්ක ඉන්නවට වැඩිය හරීම ලේසි. ගස්කොලන් එක්ක ඉන්න එක. මරන්නේ එච්ච ලස්සන පද්ධතිය ලෝකෙම නැහැ කියාපාන්නේ. ඒ නිසා ඒ වැඩ ඔක්කොම පරිණාමයේදී අපිට ලැබිච්ච දෙයකට කියන්නේ බොඩි නොලෙජ් කියලා. අපි දන්නේ අපේ හිතයි අපේ මොලේ කොච්චර හැකියාවක් තියෙනවද කියලා අපි දන්නේ මේ පරිප්පු හොද්දක් කියන්නේ විතරයි. නමුත් වෙන හොද්දක් ගන්නවත් දන්නවා මේක අපි කරලා නැහැ. අපිට කියලා තියෙන පරිප්පු හොද්ද තමයි හොඳ මේක. ඉතින් ඒක හදා හදා ඉඳලා මේකම කාලා එක මැරලා යනවා. හැකියාව බැලුවොත් අපිට ඕනම දෙයක් අත්හැරයි. අපිට ඕන සරුවඥ වෙන්න පුළුවන්. වෙන්නේ නැත්තේ අපිට ඕන නැති නිසා අපිට මේ අපි දන්න චිත්ත කරවිලේ වැටිගෙන ඉන්න ඕනකම විතරයි තියෙන්නේ. ඒ නිසා කාර් එකක් කෙලවනවා. තත්තිත් එක වැද දිව බේරෙනවා. අනංග කුමාරයාට නංගින් ඇහුවට පස්සේ මම තියෙන දක්ෂකම තමයි මේ හය දෙනෙත් එක්ක ඉන්නවයි කියන එක තමයි මහානකම කියන්නේ ඔච්චරයි. මෙතෙන් දෙන හැම කෙනාම පෙන පුම්බරෝ. කියා බණ්ඩා දෙනවා. හැම කෙනාම වෙන්නේ නැත්තම් ඉතින් මනුස්සයාගේ වැටනකම නැහැ. ඉතින් අර හොඳ වෙලාවට ඔක්කොට වැඩිය දක්ෂ බුදුහාමුදුරගෙන දැකලා තියෙන නිසා කීතගේ හටියට ඔයත් එහෙම තමයි නේද බුදුහාමුදුර උටත් වැඩිය හොඳයි කියලා මේ පැත්ත බලාගෙන එකයි කරන්න තියෙන්නේ. ඒ නිසා මේව අහන්න ඕනේ ප්‍රශ්න නෙවෙයි මේවා කල් යනකොට තේරෙයි. අපේ තියෙන හැකියාවල් කවදාද අපි දැනගන්නේ මරණ මොහොත වෙනව විතරයි. එතකොට පොඩ්ඩක් පමයි. ඒ නිසා හැම හැකියාවකටම ඉඩ දෙන්න. ඕනම දෙයක් කරන්න මේ ශාරීරික හැකියාව තියෙනවා. බැරි වෙලා තියෙන්නේ අපි බෑ කියලා හිතන මුස්පීන්තු නොකෑමනා දහපතුරා හීනමාන හිතවිල්ල විතරයි. ඒක සිංහල බෞද්ධයාගේ ඉතාමත්ම උග්‍රයි. ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම જાතිය. ඕනම දෙයක් කරන්න පුළුවන්. හැබැයි එළියට දාගන්න විදියක් නැහැ හැකියාවල්. මොකද අනුන් මත රඳාපවතින ගතියක් තියෙනවා. අපිට මොකෙක්වත් ඕනේ නැහැ. ওই හැම හැකියාවක්ම හැම කෙනා ගාම තියෙනවා. කොකා කන කොකාද සුදු කොකාද කියලා peerෙන්නේ ඉගිලිච්ච දවසකට. ඒ ඉගිල්ල බලනවා හැම කෙනාම දක්ෂයි. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම ආනාපාන සතිය වඩන අයෙක් වෙමි පර්යංකයට වාඩි වී ශරීරයේ ඉරියව්ව දෙස බලා සිට හුස්ම රැල්ලේ සතිය පිහිටුවා ගනිමි හුස්ම රැල්ල ඉහළට පහළට ගමන් කරන ආකාරයත් විනාඩි 5ක් 6කට පසු වම්නාසයේ මැද කොටසේ හුස්ම වැදෙන ආකාරයත් දැනේ. නොඑක් සිතුවිලි ආවත් මට හුස්ම රැල්ලේ සිත පිහිටුවා ගන්න පුළුවන් වුණා. හිස ප්‍රදේශයේ පුරාම තද බවක්ද දැනුණා. ඒ සියල්ලම මම සතියෙන් බලා සිටින්න පුළුවන් වුණා. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් කරගෙන යන අතර පතුල වැලිමලුවේ හා ගැටීමේදී දැනෙන දැනීම් ඊතා හොඳින් පැහැදිලිව දැනේ. සක්මන් කරන විට සිත පිට යාමක් සිදු වුවද නැවත සක්මනට සිත පැමිණේ. මේ දෙකම මම සතියෙන් දකිමි. ගරු ස්වාමින් වහන්ස සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඒකේ අර කයි යම් යම් අපහසුතා එනකොට සත්‍ය පීඩ ගන්න උත්සාහ ගත්තා කියලා වාක්‍යය තියෙන නමුත් දැනගන්න ඒ කයි අපහසුතා දැනෙන්නේ සතිය ප්‍රතිඵලයක් වශයෙන්. ඒක තමයි සතියේ තියෙනකොට ලකුණ. එහෙම නැත්නම් සත්‍ය හිත අතීතේ අනාගතේ වෙන කවුරු හරි ගා වෙන තැනක. ඒකට මොනවක්වත් දැනෙන්නේ ඒ නිසා මේ කයේ වේදනාවට ගත්තයි කියලා කියන එක කරදරයක් වගේ පේනවා. දරතයක් පරිලහයක් තමයි. නමුත් මේක සතිය පාලප්පරෝජනයක් කියලා දැනගත්ත දවසේ අපිට තියෙන සතිය වැඩ කරනකොට එතනම ප්‍රතිඵල. මැරිලා ඊගාවාත්ම නෙවෙයි අකාලිකවම ප්‍රතිඵල. නමුත් එන ප්‍රතිඵල අඳුනන්නේ නැත්තම් තමයි ඔය කමඨාන් සුද්ධ කිරීම අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්තම් කයට හිත ගිය ගමන් පරිලහ දැනෙනවා කියන්නේම සතිය පිහිටවලා. නමුත් ඒ ගැන සතුටු වෙච්ච දවසේ තමයි අපිට ආනිසංස ලැබෙන්නේ නැත්නම් අපිට පිහිටෙන්නේ භාවනා කරගන්න හම්බෙන කය රිදෙනවනේ, කය නලියනවනේ, කය කහනවනේ කියලා දඟලනවා. නමුත් මේ සත්‍ය ප්‍රයෝජනක් කියලා දැනගත්තනම් ධෛර්යයක් ඇති කරගන්න පුළුවන් වෙන නිසායි අපි මේ කමඨාන් සුද්ධ කරන්න මෙච්චර වෙලා ගන්න. අන්තිම ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ මා කිහිපවරක් මීතිරිගලට පැමිණ භාවනා අධ්‍යක්ීම් ඇති යෝගියෙක් වෙමි. මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මාහට පර්යංකයේදී මෙන්ම සක්මනේදීද කිසිදු ආයාසයකින් තොරව සතිය පිහිටුවා ගත හැකිය. විශේෂයෙන්ම නිවසේදී හෝ අධික ශබ්ද ඇති ප්‍රදේශවල පවා මාගේ සිත નિરાයාසයෙන් හුස්මේ පිහිටයි. ටික කලකට ඉහතදී මාලද භාවනා අධ්‍යක්ීමක් වූයේ නිදිමත ඇති අවස්ථාවලදී වහන් තුල තීන මිද්දයේදී පවා මගේ සතිය අකණ්ඩව එනම් සිත එයට යටවීමට ඉඩ නොදී මූල කර්මස්ථානයේම පිහිටයි. එම අවස්ථාව ඊටාම වින්දනීය වේ. මන්දයත් සාමාන්‍යයෙන් නිදිමත ඇතිවන අවස්ථාවවලදී සතියට බාධා කරමින් තීන මිද්දයට සිත ඇද දමයි. නමුත් මෙහිදී තීන මිද්දේ නැගගෙන ෂණේම සතිය පෙරටුගාමීව සිට තීන මිද්දේ යටපත් කරයි. මෙම අත්දැකීමෙන් පසු භාවනා කාලය තුලත් ඉන්පසුවත් මාගේ ගතටත් සිතටත් මහා සුවයක් දැනි. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙම తත්වයේ මදක් වෙනස්ව වර්තමානයේ වන විට පවතී. මෙහි පැමිණ දින දෙක තුනක් භාවනාවේ යෙදීමේදී මෙවර තීන මිද්දය පැමිණෙන්නේ රූප සංඥා වලියක් සමගින්ය. තීන මිද්දේට රූප සංඥා වලියෙන් වෙන්කොට මුලදීම හඳුනාගත්තද විකාර ස්වરૂපයෙන් පැමිණෙන එම රූප සංඥාවලිය හේතුවෙන් සතියට බාධා ඇතිවේ. එම සංඥා සමහර අවස්ථාවලදී මතකයේ රැඳුනද බොහොමයක් එම මොහොතේම අමතකව ගොස් පහව යයි. එම ආකාරයට වාර කිහිපයක් භාවනා කාලය තුල සිදුවේ. නමුත් ඒ අතරමැද කාලය තුල යම් තරමකට සතිය පැවතුණු බව ප්‍රත්‍යක්ෂය යම් විටක මා එය දෙස බලා ගණන් නොගෙන සිටින විට මටත් නොදැනී නැවතත් මූල කර්මස්ථානයටම සිත යයි. ඉන්පසුව හුස්ම රැල්ල සැහැල්ලුවටපත් වී නැවතත් අර අත්දැකීමම අත්විඳී. මෙම తত্ত্বය දිගටම එනම් පැය භාගයක් පමණ පැවතුන හොත් සියුම් හිසේ කැක්කුමක්ද හටගනී. පර්යංකයේදී පමණක් දක්නට හැකි මෙම తত্ত্বය පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහනය ලැබේවා. උතුම් නිවනින්ම සැනසේවා. මේක සාමාන්‍යයෙන් මේ ඇහි සුදාපු වෙලාවේ කැටරක් ආපු හම්බ වෙනා වගේ බැලුව දේවල් නිකන් බොද වෙන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට අපි මේ ඒක ඉසිකක්මක් වෙනවා. දැල දැම්මා වගේ එන්න පටන් අර ගන්නවා. නමුත් මේක භාවනාවේදී අඳුරන්නේ විරංජන වීමක් කියලා. මනාප ඇති වෙන රාග දනවන ගතිය අරමුණ වලින් අයින් වෙනවා. විරාග ගතියක් කියලා කියනවා රාග දනවන ගතිය වෙනකොට දැන් අරමුණ පේනවා බොඳ වෙලා පේන. ඉතින් රාග හිත තැවෙනවා. විරාග හිත සැනසෙනවා. ඉතින් අපිට අර නැවතත් හොඳ ලස්සන රූප රෙසලූෂන් හදලා පෙන්නනවායි කියලා කියන්නේ ඒකට මන අපේ රාගේ පහළ වෙනවා. ඒ නිසා විරාගයේ මත වෙන විරංජනීය කියලා වචනය බුදුහාමර පාවිච්චි කරනවා විරජ්‍යති විමුච්ඡති කියලා. ඉතින් ඒකෙන් තමයි විමුක්තිය ලබන්නේ. මේක බලලා වැඩක් නැහැ. මේක කැතයි. මේක ජරාව. ඉතින් අපි දැන් ඒක ආයෙ එහෙම වෙන්න දෙන්නේ නැතුව ආයෙ ඒක හැඩවැඩ දාන්න හදනවා කියන්නේ නැති වෙච්ච රාගය ආයෙගෙනත් දාන්න. නැති වෙච්ච මේ විරංජනේ වෙනවා විතර රංජනේ කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි මේ තාක්ෂණය කියන්නේ. තාක්ෂණයේ සියල්ල රංජනේ කරන්න පුළුවන් විතර හදලා දෙනවා. ඉතින් අපිට මේ ආදරයට හදනවා කියලා දිතානේනේ. තාක්ෂණය මේ ගෙනලා අපිට අස්කන පිනවන්න හදන්නේ අපිට සුභසිද්ධිය පිණිස කියලා හිතනවා. එහෙම නැත්නම් මේ අපේ සන්තෝෂයට තාක්ෂණ විද්‍යාඥයෝ ලැබ් වලට වෙලා මහන්සි වෙනවා කියලා හිතන්නේ නැහැ. උන් අපෙන් කුට්ටියත් කඩා ගන්නවා. ඒකල අපායටත් යොමු කරනවා. ඒකල කියනවා මේ මේ අකු යමයන්ම් කරන්නේ ආත්ම විතරණේ ගන්න. මේ යක්ෂයෝ ආත්මයක් ගන්න සල්ලිත් ගන්න. ඉතින් අපිටි කරන්න හදන්නේ අර ගෙවෙන රූප ආය හදලා ආය ලස්සන කරලා තියාගෙන ඉන්නවා. ඒ නිසා මේක තමයි විරජ්‍යති නිබ්බින්දති විරජ්‍යති විරජ්ජම් විමුක්තේ විමුක්තත්ති විමුක්ත මිති ඥානං හෝති. මේ තමයි විමුක්තිය කියලා දැනගත්තොත් ඔබඳ වෙලා යන්න ආරින්. මොනවාක්වත් වෙන්නේ නැහැ. සතුටක් ඉතුරු වෙනවා. එහෙම නැත්නම් ඊස් එකක්මක් වෙනවා. අයි මේ ලස්සනට තිබුණ දේ දැන් බොඳ වෙලා ගියා. ඒකට අපි හිතන්නේ මේ ඇහි දෝෂයක් කියලා. අය වයසක ආච්චි කෙනෙක් මේ පොතක් කියවන්න හදනකොට පොඩි එකෙක් ඇහවලු මේ මොකද ආච්චි වෙලා තියෙන්නේ? ඇස් පෙන්නේ නැහැ මට මේ 30 සැන්දිරිය කියලා කිව්වා. අවුරුදු 70 වයස. අම්මට ඉන්නේ තාම 30 ඇඳිරිය. ඕන ආච්චිලා වයස කියන්න කැමති නැහැ නේ. ඉතින් කොහොම කෙරුවක්වත් ඔය චීනක් කන්න තියා මොනවද හැමවත් බොඳ වෙලා තමයි නැහින්නේ. අන්තිමට කටේ සෙම ටික විතරයි රසකට ඉතුරු වෙන්නේ. නාය හොටු ගඳ විතරයි ඉතුරු වෙන්නේ. අසුචි මූත්‍රා ටිකේ තමයි මැරෙන්න වෙන්නේ. ඇහැට පේන්න වෙන්නේ බොඳ වෙච්ච එක විතරයි. ඒක නිසා නරෝපා මිලරේ පලියනවා. මේක දන්න නිසා රස පිළිබඳ මගේ මුල් පාඩමත් මේක අවසාන පාඩමත් මේක අන්තිමට සෙම ටිකේ තමයි නැහින්ද වෙන්නේ. ගඳ බලපුවාම ওই ටික ඒක නිසා මට රස ගඳ පහසේ මුල් පාඩමත් ඕකයි අග පාඩමත් ඕකයි මම යන්නේ ඕක දිගේ හොයන්න යන්න කියලා ලස්සන රචනයක් කියලා තිනවා මිලරේ පාගේ අමාවතුර කියලා සමහර පොත් කඩවල තියෙනවා BPC එකේ ගහලා තියෙනවා. මේවා දකින්නකොට තියෙනවා කාම ගුණයට මේ නටන මිනිහා මේවා සූදානම් කර කර රතවත් කර කර කර කර හදනවයි කියලා කියන්නේ අර ගෙවෙන්න හදන කෙලෙස් ආය බෝ කරලා දෙනවා. තාක්ෂණය කරලා දෙන්නේ එච්චරයි. ඔයගොල්ලෝ පොඩි උන්ට ගැජට් අරන් ගිහලා දීලා කරන්නේත් එච්චරම තමයි. ගෙදරට ටෙලිවිෂන් එකක් ගෙනත් දෙනවා කියන්නේ තොච්චරම තමයි. රටේ කුණුවarp තියෙන පත්‍රයේ ගෙදරට කියනවා කියන්නේ තොච්චරම තමයි. රේඩියෝ දෙනක් දෙනවා කියන්නේ ඔච්චරම තමයි. මොකද මේ කක්ක ටික නැතුව ඌරන්න ඉන්න බෑ. ඌරන්න මේ මේ පොළවේ තියන්න බෑ. උන්ට රත්න උෂ්ණය කියලා රත්න උෂ්ණය කියලා ලඩක් එනවා. කක්ක ටිකක් ආව ගමන් සනිපෙනවා. ඔය චීන ඌරෝ හදනවනේ මේ සිමෙන්ති පොළව කරන දැම්මොත් උන්ට ලෙඩ. කක්ක නැහැ. ඒ නිසා බොඳ වෙන එක තමයි හොඳම වැඩේ. ඒක 30 ඇඳිරිය නෙවෙයි ඔය 70 ඇඳිරිය. <laughs> බාල වයසට එන එකක් නෙවෙයි. ඉතින් ඕකට කවද්ද අපි පුරුදු වෙන්නේ? ඕක කවද්ද අපි බාර ගන්න. මාත් කන්නාඩි ටිකක් දානවා. මේ හොල්මන් මූණු ටික ලස්සන බලන්න ඕන. දැන් මට පේන්නේ ඔක්කොම බොඳ වෙලා මට ගෑනුත් එකයි පිරිමිත් එකයි. කන්නාඩි ටික දැම්මට පස්සේ හොඳට සිමයයි ජෙමයි ලස්සනට වෙන් වෙලා පේන. ඉතින් ඊට පස්සේ කතන්දර ඊට පස්සේ කෙලෙස් ඊට පස්සේ වැක්කිරෙනවා. නිබ්බින්දති විරජ්‍යති නැහැ විරජ්‍යති විමුච්ඡති නැහැ විමුක්ති විමුක්තමුති නානමුත් නැහැ අර එකනාගේ මේ එකනාගේ ලීලයි කමලයි චම්පයි රේකයි බානුමති නයනයි සඳලේකයි මේ දියගෙන යෑමට එනලින්ද මේකයි මේ ලින්ද ළඟ නිතරම අවිවේකයි ඉතින් කතන්දර ඔක්කොම හැඳි ගෑවිලා ගියා නම් ඉවරයි අපි හිතනවා එතකොට අයියෝ ඇහැ පේන්නේ නැතුව ගියා කන හෙන්නේ නැතුව ගියා රස නැතුව ගියා ච හරි කුණු ශරීර පංචස්කන්ධය අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ ලැහැට පැන්න ගමන් ඔක්කොටම ත්‍රිලක්ෂණය අවබෝධ වෙලා ළඟ ඉන්න මිනිහටත් තම්බි මිනිස්සුන්ටත් කියලා දෙනවා ත්‍රිලක්ෂණය වෙන්නේ නැද්ද ওই තමුසෙට කියලා <laughs> ඒ පුළුවන් තරම් පෙන් කියලා කියලාලා <laughs> අන්තිම වෙනකොට එනදී ඉතින් භාවනා කරනකොට ඔක පැයෙන් ගෙනත් දෙනවා අවුරුදු ගානකට යන වැඩේ. ඉතින් ඒකකොට ඉසි කැක්කමයි. ඒ මොකද අර ඌරන්න කක්ක නැති වෙච්ච ගතිය. බුදු කෙනෙක් නොහිටියා නම් මොකද වෙන්නේ කියලා හිතන්න. ශාසනයක් නැති වුණා නම් මොකද වෙන්නේ කියලා හිතන්න. මෙච්චර ශාසනයක් තුළ භාවනා කරලා ලැබෙන ප්‍රතිඵලත් අපිට පිටපොට දාලා තමයි තේරුම් කරලා දෙන්නේ. ඒ නිසා භාවනා ප්‍රතිපද නැතිකම නෙවෙයි තියෙන එක ඔය දීලා තියෙන චේතෝ කීල ක්‍රමයට බලන්න. නැත්නම් චේතසෝ විනිබද්ධ ක්‍රමයට බලන්න මේ කෙලෙස් නැති වුණට අපිට උණ හැදෙන හැටි. කරප්පන් එන හැටි. ඉෂේකක් උන් එන හැටි. පහළු ගතියක් එන හැටි. ඔක්කොටම එකයි. ඒක ආයේ මේ කාටවත් විශ්සුමක් නැහැ. ඒ නිසා මේවා මේ විදිහට හරි පැත්තේ දාගන්න හොඳයි මේ වගේ ධර්ම සාකච්ඡාවට පෙළඹෙන එක. හැබැයි ටික හිතෙන් තරම් ලේසි නෑ. එකම උත්තරේ අපේ ලොකු සාංශින්න කාලේ කිව්වේ ඒකට ලෑස්තිලා ගියොත් බේරෙන්න පුළුවන්. මිස එකක්කමක් එන්න පුළුවන් විරංජනේ වෙනකොට කියලා.